ඊළඟට චන්දන අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අද දවසට නම් අදාළ නැති ප්‍රශ්නයක් කමක් නැද්ද? කමක් නැහැ. හොඳයි. ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා මොනර ගොඩක් ලස්සන වෙලා ඉපදුනේ ගොඩක් දානමය පින්කම් කරලා තියෙන නිසා කියලා. හැබැයි සතෙක් කියලා ඉපදෙන්න උනේ දන් දුන්නට සිල් රැකලා නැති නිසා කියලා. මේ කාරණේ සත්‍යතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නෑ ඒක නම් ඉතින් එහෙම කියන්න බෑ මොකද තිරිසන් සතෙක් හැටියට උපදිනකොට දැන් අපි හිතමු දැන් බල්ලෝ ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ බල්ලා වඩා ලස්සන දැන් සුනක කුලය කියන එක එක් කුලයක්. ඒ කුලය සමහර සත්තු ලස්සන නෑ සමහර සත්තු ලස්සන. දැන් මිනිස්සු කියන්නේ එක්තරා කුලයක්. එතකොට මේ කුලයේ සමහර මිනිස්සු ලස්සනයි සමහර මිනිස්සු ලස්සන නැහැ. එහෙම එකම කුලය ඇතුලේ යම්කිසි ලස්සන අවලස්සන බවක් ඇති වෙනවා නම් අපිට ඒක කියන්න පුළුවන් ඒ අය සාංශාරික කරපු කර්ම විපාකයේ මත තමයි මේ වෙනස ඇති වෙන්නේ කියලා. හැබැයි දැන් මොනර කුලය ගත්තාම හැම මොනරෙක්ම එක වගේනේ. එතකොට එතන තියෙන්නේ ඒ කුලයට ආවේනික වෙච්ච ගතිය. එතකොට යම්කිසි කර්ම ශක්තියක් නිසා ඒ කුලේ උපන්නහම ඒ කුලයට ආවේනික වෙච්ච ගති ලක්ෂණ ටික ඒ සතාට ආරෝපණය වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත් දැන් කපුටෙක් ගත්තන් පස්සේ කොහොම <coughs> ලාමක සතෙක්. හැබැයි කපුටට ටික දවසක් යනකොට උඩින් යන්න පුළුවන්. දැන් මිනිස්සු මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ කුසල බලයෙන් උනාට මිනිස්සුන්ට උඩින් යන්න බෑ. ඉතින් දැන් මිනිස්සුන්ට උඩින් යන්න බැරිකොට කපුටට උඩින් යන්න පුළුවන් උනේ ඌ සසර ගමනේ 이르දිය පිහිටවලා තියෙන නිසා නෙමෙයි. 이르දිය ප්‍රගුණ කරලා තියෙන නිසා නෙමෙයි. ඒ සත්ත්ව ගතියට ආවේනික වූ ලක්ෂණ. ඒ වගේ මොනර කියලා කියන්නේ ඒ එක සත්ත්ව කුලයක්. එතකොට තිරිසන් ලෝකෙට අදාළව ඒ සත්ත්ව කුලයේ උපදින්නට යම්කිසි කර්ම ශක්තියක්. ඒ කියන්නේ අකුසල කර්මය නිසාමයි හැබැයි ඒ කුලයේ උපදින්නට පොදු යම්කිසි මානසික තත්ත්වයක් තියෙන්න පුළුවන්. හැබැයි අර ඒ මොනර කුලේ ඔන්න ඇතැම් අය ලස්සනට ඇතැම් අය අවලස්සනට හිටියානම් අපිට ඒක හඳුනා ගන්න පුළුවන් මේ කුලයේ උපදිනා වුණත් එතන විශේෂයක් නැහැ. දැන් අපිට සුනකයෝ ගත්තන් පස්සේ ඇතැම් සුනකයෝ ගල් මුල් පහරවල් කමින් කුෂ්ඨ හැදිලා දුක් විඳිනවා පාරවල් වල කන්න බොන්න නැතුව. සමහර සුනකියෝ ඉන්නෝ බෙහෙත් ටිකද වෛද්‍ය ප්‍රතිකාරද වායු සමනය කළ වාහනද එතකොට වෙනම හුරතල් කරන්නද නිදා ගන්න වෙනම සෙල්ලම් කරන්න වෙනම රැක බලා ගන්න වෙන සියල්ල ලැබෙනවා. අන්න කුසල විපාක. එතකොට තිරසනා වෙලා උපන්නේ සුනකයා වෙලා උපන්නේ මාන්නේ නිසා හැබැයි ඒ ඒ ආත්ම භාවය තුල අනිත් අයට නැති විශේෂත්වයක් ඒ සතාට ලැබෙනවා. දැන් මොනරෙකුට වුණත් ඇතැම් මොනරෙකුට යම් යම් උගුල් වලට අහු වෙලා පීඩා විඳින්න පුළුවන්. එතකොට මේ අකාලේ මැරෙන්න පුළුවන්. තමහ සමහර මොනරෙක් ඉන්නවා. ඌ අකාලේ මැරෙන්නේ නැහැ. උගුල් වලට අහු වෙන්නේ අන්න එතන කුසල බලය. අර සතාගේ අකුසල බලය. එහෙම හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ මොනරු වෙලා උපදින්නෙම මෙහෙමයි කියන එක අපට එතන යම්කිසි කර්ම ශක්තියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔය විදිහෙන් අපිට ඒක අර්ථ දක්වන්න පුළුවන් කමක් නැහැ එතනදී. එහෙමනම් ඒ කුලය තුල යම්කිසි උස් පහත් බවක් විශේෂත්වයක් තිබුණා නම් අන්න මොනරා වෙලා උපන්නේ තිරිසං ආත්මය උපන්නේ අකුසලය නිසා හැබැයි මොනරා ආත්මේ ඇතැම් මොනරු වඩා ලස්සන උනේ කුසලය නිසා දැන් අපේ බෝසතාණන් වහන්සේ සම්බන්ධව කියන්නේ මොකද්ද මේ ස්වර්ණ හංසෝ වෙලා රන්වන් පාට මොනරු වෙලා එතකොට එහෙම වෙනවා නම් ඒ කුලය තුල විශේෂත්වය දැන් ওই මොනරුන්ගෙත් ඉන්නේ සුදු පාට මොනරු ඉන්නෝ එහෙම වෙන්නේ යම්කිසි කර්ම වේගයක් එක්කලා වෙන්න පුළුවන් ඒකට ඉතින් ඥානමය සාධකම් බලපානවා එතන යම් විශේෂත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමස්තේ මොන රුක් ගත්තාම එතන ඒ සමස්තයට යම්කිසි පොදු අකුසල කර්මය සහ ඊට පස්සේ ඒ ඒ මොනර කියන කුලයට ඒ කුලකයට අදාළ ඥානමය සාධක තමයි එතන ප්‍රකට වෙන්නේ. හොඳයි සමහර තේරුවන් සරණයි පැහැදිලි. තේරුවන් සරණයි.